වෙසක් සතිය නිමිත්තෙන් පවත්වන ධර්මානුශාසනාව සඳහා අද වැඩමවා වදාළේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අමරපුර චූලගන්ටි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී නායක ස්වාමීන් වහන්සේ අනන්ත සූවිසි ගුණයන් අතරින් උජුපටිපන්න ගුණයයි අද දේශකයන් වහන්සේ ධර්මානුකූලව පැහැදිලි වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ.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 දායකත්වේ භාරගෙන ධර්ම දානමය සහ ධර්ම ශ්‍රවණමය පින්කමට සහභාගී වෙන සදැහැති දායක පිරිස ප්‍රධාන කොට ඇති මේ ධර්ම දේශනාවට සවන් දෙන සියලුම පින්වත්නි පින්වතියනි හෙට ලෞතර බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල නිමිති කරගෙන මට සිසි ප්‍රතිපාන් පූජාපත් පූජා පවත්වන දවස මේ අවුරුද්දේ මතභේදයටත් ලක් වෙලා තියෙනනේ අප්‍රේල් මාසයේ මේ වෙසක් පෝය ආවේ කොහොමද කියලා ඒවා ඉතින් වාද විවාද හදාගන්න දේවල් නෙවෙයි. අප්‍රේල් කියන එක එක ක්‍රමික මාස ක්‍රමයක් මැයි මේ වෙසක් කියන එක තවත් ක්‍රමක එකක්. මේ දෙක එකතු කරන්න ගිහිල්ලා තමයි ඔය ගැටලු හදාගෙන තියෙන්නේ. සම්මත කරගත්තට සම්මත කරගත්තට පස්සේ ඒ ගැන නැවත නැවත වාද විවාද කර කර ඉන්නවට වැඩිය හොඳයි යොදාගත්ත පොයේ දවසේ හිත හොඳින් එසක් පින්කම් කරන එක. එක්ක හෙට අප්‍රේල් 29 වුණාට වෙසක් පෝය. ඒ වෙසක් පෝය නිමිති කරගෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ධර්මදේශනාමාලාවක් යොදාගෙන තිබෙනවා. සියලුම දේශකයන් වහන්සේලාට ආරාධනා කරලා තියෙන්නේ සූවිසි ගුණ නිමිති කරගෙන ධර්ම දේශනා කරන්නට එක එක දවස්වල සූවිසි ගුණ කියලා කියන්නේ මොනවද? බුද්ධ රත්නේ ගුණ 9යි ධර්ම රත්නයේ ගුණ 6යි සංඝ රත්නයේ ගුණ 9යි එහෙමනේ බුදු ගුණ 9යි දහම් ගුණ 9යි සංඝ ගුණ 9යි දහම් ගුණ 6යි සංඝ ගුණ 9යි එතකොට තමයි 24 එන්නේ බුදු ගුණ 9යි කියලා කිව්වට එක ගුණයක් තුල ගුණ රාශියක් එතකොට ගුණයක් නෙවෙයි ගුණ කන්දක් ගුණ රාශියක් ගුණ ගොඩක් දහම් ගුණ ගත්තත් එහෙමයි, සංඝ ගුණ ගත්තත් එහෙමයි. ඒ ಗುಣ කඳු වලින් එකක් තමයි මේ උජුපටිපන්න ගුණය කියලා නම් කරලා තියෙන්නේ. ඒ ගුණය ඇතුළත් වෙලා තියෙන්නේ සුපටිපන්නෝ පාඨෙහි. සමාරු කියනවා මේ නව ගුණ ගාතාව දහම් ගුණ ගාතාව සංඝ ගුණ ගාතාව කියලා. වාක්ඛාතෝ ගාතාව සුපටිපන්නෝ ගාතාව එහෙම කියලා කියනවා. ඒක වැරදි. ගාථා කියලා කියන්නේ pāli කවි වලට. ත්‍රිපිසෝ ගාතාව කියනවා නම් වැරදි. කියන්න උරු වෙලා තියෙනවා තමයි. ඉතිපිසෝ පාඨය. ස්වාක්ඛාතෝ පාඨය. සුපටිපන්නෝ පාඨය. පාඨය කියන්නේ කවියක් නෙවෙයි ගාතාවක් නෙවෙයි වැකියක් නෙ දිගට යන්නේ ඒ නිසා ඒ වැරදි ව්‍යවහාරයක් තේරුම් අරගෙන ව්‍යවහාර නොකර ඉඳයි අපි මේ කතා කරන්නේ ඉතින් ඒ පාඨ තුනෙන් ඉතිපිසෝ පාඨයේ ඇතුළත් වෙන්නේ බුදු ගුණ ස්වාක්ඛාතෝ පාඨයේ ඇතුළත් වෙන්නේ දහම් ගුණ සුපටිපන්නෝ පාඨයේ ඇතුළත් වෙන්නේ සංඝ ගුණ ඒ තෙරුවන්ගේ ಗುಣ පිළිබඳව බණ ඇසීමෙන් සාකච්ඡා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් පිළිබඳ ප්‍රසාදය තව තව වැඩි කරගන්න එක. බෞද්ධයා කියලා කියන්නේ කාටද? තෙරුවන් සරණ ගියේ කෙනාට. ඒක තෙරුවන් සරණ ගියේ නැත්නම් බෞද්ධෙක් වෙන්නේ නැහැ. යෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති උපාසක කියන්නේ බෞද්ධයට. එතකොට උපාසක කෙනෙක් වෙන්නේ බෞද්ධ කෙනෙක් වෙන්නේ තෙරුවන් සරණ ගියාම. සරණ යනවා කියන්නේ මොකක්ද? ලෝකේ කොච්චර වෙන ශාස්ත්‍රවරු හිටියත් ඒ සියලුම ශාස්ත්‍රවරුන් අතරින් මම මගේ ශාස්ත්‍රවරයා හැටියට අවංකවම හිතට එකඟව මම පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ කියලා පිළිගන්න එක. ඒක තමයි බුදු සරණ යෑම. නිකම්ම වාක්‍යයක් කීමක් විතරක් නෙවෙයි. ඒ බුදු සරණ යෑම. ලෝකේ මොනතරම් ශාස්ත්‍රෝරු දේශනා කර දහම් තිබුණත් මම පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පමණයි. නිවන් මඟ හැටියට නිවන් දකින්න උපකාර වෙන දහම හැටියට වෙන ඕනතරම් දේවල් ඉගෙන ගන්න පුළුවන්. නමුත් බුදුදහම ඒ සියල්ලට වඩා ඉහළින් තියාගෙන මට පිහිට වෙන්නේ මගේ ආධ්‍යාත්මික දියුණුවට මම පිළිගන්නේ බුදුදහමයි කියලා ඒක තමයි දහම් සරණ යෑම. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිපැදලා ප්‍රතිඵල ලබාගත් පිරිස තමයි මම අනුගමනය කරන මට පිහිට කරගන්න උතුම්ම පිරිස. ඒ සංඝ පිරිස. තව ලෝකේ ඕන තරම් පිරිස් ඉන්න පුළුවන්. නමුත් මම පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තමයි මට මඟ පෙන්වන්නන් හැටියට. මට මඟ පෙන්වන ප්‍රධානම ශාස්ත්‍රවරයා බුදුහාමුදුරු මට මඟ පෙන්වන මම පිළිගන්න උතුම්ම ධර්මය. ඒ බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මය මම අනුගමනය කරන්නේ ඒ ධර්මයේ පිළිපදන සංඝරත්නය. ඕක අවංකවම සදැහැති සිතින් පිළිගත් එක්කෙනා තමයි බෞද්ධයා වෙන්නේ. නිකන් වාක්‍ය කිව්වට ඒක වෙන්නේ නැහැ. ඒක ඒ පිළිගත්ත තැනත්තාගේ ඒ ශ්‍රද්ධාව තව දියුණු කරගන්න තෙරුවන් පිළිබඳ තියෙන හැඟීම වැඩි කරගන්න ආගම දහමට තියෙන මේ බුදුදහමට තියෙන ලැබියාව වැඩි කරගන්න ඒ ಗುಣ පිළිබඳව ඉගෙන ගන්න එක සාකච්ඡා කරන එක හරි වැදගත්. අහන එක හරි වැදගත්. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තව වැඩි වෙන්නේ. ධර්මයේ පිළිබඳ පැහැදීම තව වැඩි වෙන්නේ. සංඝයා පිළිබඳ තියෙන පැහැදීම තව වැඩි වෙන්නේ. ඒ නිසා මේ බණමාලාව මෙහෙම යොදාගත් එක හරි වටිනවා. මේවා ගැන මීට පෙර ධර්ම දේශනාවලදී ඇහුම්කන් දීලා ඇති. අද මට ආරාධනා කරලා තියෙන්නේ මේ ಗುಣ 24න් උජුපටිපන්න ගුණය මාතෘකා කරගෙන ධර්ම දේශනා කරන්න කියලා. එහෙම බැලුවම මේක බුදු ගුණ 9යි, දහම් ගුණ 6යි ගත්තම 15ක්නේ. සංඝ ගුණ වලත් එකක් දැන් අහලා තියෙන්නේ. 16 මේ 17 වෙනි ගුණය. තෙරුවන්. තෙරුවන් අතරින් 17 වෙනි ගුණය. උජුපටිපන්න ගුණය සුපටිපන්නෝ පාඨය සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස. ඒ තුල තමයි සංගුණ ගොඩවල් 9 ඇතුළත් වෙලා තියෙන්නේ. එයින් දෙවෙනි ಗುಣ කන්ද, දෙවෙනි ಗುಣ ගොඩ, දෙවෙනි ගුඩ රාශිය තමයි උජුපටිපන්න කියලා කිව්වේ. ඊට ඉස්සෙල්ලා මේ සංඝ කියන වචනයත් ටිකක් ඊට කලින් අහලා තිබුණත් නැවත මතක් කරගන්න එක හොඳයිනේ. සංඝ කියලා කියන්නේ මොකද? සංඝ කියලා කියන්නේ සමූහය. මහවිශාල පිරිසක් කියන එකයි. සමූහයක්. එතකොට ඒ සමූහ ගත්තාම බුදු සසුනේ එහෙම සමූහ හතරක් තියෙනවා. වික්ඛු සංඝ, වික්ඛුණී සංඝ, උපාසක සංඝ, උපාසිකා සංඝ. සමහර කෙනෙකුට ඒක හුරු නෑ වගේ. උපාසක උපාසිකාවන් කොහොමද සංඝ කියලා කියන්නේ? සංඝ රත්නය කියන්නේ ස්වාමින් වහන්සේලාට නේ කියලත් සැකයක් ඇති වෙන්න පුළුවන්. භික්ෂු සමූහය, භික්ෂුණී සමූහය, උපාසක සමූහය, උපාසිකා සමූහය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බියක් විනිත විනීත විසරද බහුශ්‍රත ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂූන් වහන්සේ ගෙන් සංඝයා සෝභමාන වෙනවා. වික්ත විනීත විසරද බහුශ්‍රත ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිවිසි භික්ෂූන් වහන්සේගෙන් සංඝයා සෝභමාන වෙනවා. ඒ සංඝයා කියන්නේ එතන භික්ෂු සංඝයා. ඒ වගේම දේශනා කරනවා මේ වචන ටිකම යොදලා වික්ත විනීත විසරද බහුසුත ධර්මදර ධර්මානුධම්ම පටිපන්න භික්ෂුණීන් වහන්සේගෙන් ඒ සංඝයා සෝභමාන වෙනවා. එතන භික්ඛුණී සංඝ. ඒ වගේම දේශනා කරනවා වික්ත විනීත විසරද බෞසුත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න උපාසකගෙන් ඒ සංඝයා සෝභමාන වෙනවා. එතන කිව්වේ උපාසක සංඝයා. වික්ත විනීත විසරද ධර්මදර ධර්මානුධර්ම පටිපන්න බහුශ්‍රත උපාසිකාවගෙන් ඒ සංඝයා සෝභමාන වෙනවා. ඒ සංඝයා කිව්වේතන උපාසිකා සංඝ උපාසිකා පිරිස. සමූහ කියන තේරුමෙන් ගත්තාම ඔය පිරිස් හතරම එතකොට වෙන වෙනම සමූහ හැටියට සංඝ හැටියට අඳුනලා තියෙනවා. සුපටිපන්නෝ පාඨය ගත්තම වැඩි වශයෙන්ම එතන බික්ඛු බික්ඛුණී නැත්තම් අරහත්වයට පත් වෙන එහෙම නැත්නම් අරහත්වයේ ප්‍රාර්ථනා කරගෙන ක්‍රියා කරන ඒ පිරිස තමා බික්ඛු සංඝ බික්ඛුණී සංඝ කියලා සාකච්ඡා කරන්නේ දහම් පොතපතේ සඳහන් වෙන්නේ. ඒ නිසා අපි নমස්කාර කරන්නේ සුපටිපන්නුවාදී පාඨය කියලා සංඝං සරණං ගච්ඡාමි ආදී කියලා ඒ নমස්කාර කරන්නේ අර ආර්ය මහා සංඝරත්නයට. ඒ පාඨේ තියෙනවානේ අට්ඨපුරුෂ පුද්ගලයා කියලා. ඒස භගවතෝ සාවක සංඝෝ අට්ඨපුරුෂ අට දෙනයි. කවුද අට දෙනා? සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්. එතන දෙක දෙක එනවානේ. සෝවාන් මාර්ගස්ත පුජ්‍යලයා සෝවාන් ඵලයට පැමිණි පුජ්‍යලයා. සකදාගාමි මාර්ගයට පිවිසි පුජ්‍යලයා සකදාගාමි ඵලයට පැමිණි පුජ්‍යලයා. අනාගාමී මාර්ගයට පිවිසි පුජ්‍යලයා අනාගාමී ඵලයට පැමිණි පුජ්‍යලයා. අරහත් මාර්ගයට පැමිණි පුජ්‍යලයා අරහත් ඵලයට පැමිණි පුජ්‍යලයා. චත්තාරි පුරුෂ යුගාන කියේ සතර හතරයි යුග හතරයි දෙක දෙක. එතකොට එතන සඳහන් වෙන්නේ අර ආර්ය පුජ්‍යලයන් අට දෙනා පිළිබඳව. කෙටියෙන් ගත්තම ආර්ය පුජ්‍යල හතර දෙනයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. මාර්ගඵල වශයෙන් ගත්තාම 8යි. අන්න ඒ අට දෙනා පිළිබඳව ඒ ආර්ය පුජ්‍යලයන් අට දෙනා පිළිබඳව තමයි එතකොට සුපටිපන්නෝ පාඨේහි සඳහන් වෙන්නේ. ඒ උතුමන්ගේ තියෙන ಗುಣ රාශි වලින් එකක් තමයි උජුපටිපන්න ගුණය. මොකක්ද මේ උජුපටිපන්න ගුණය කියලා කියන්නේ? උජු කියලා කිව්වම හරි කෙලින් කියන එක තේරුම. හරි කෙලින් කියන තේරුම. දැන් සමහර විට කියන්න තියෙන දේ මූලටම කිව්වොත් එයා හරි උජුපටිපන්න කෙනෙක් කියලා කියනවා. යමක් කියන්න තියෙන කෙනෙකුට කෙලින්ම කිව්වා. බය නැතුව කිව්වා කිව්වම එයා හරි උජුපටිපන්න ගුණේ යුක්ත කෙනෙක් කියලා. එහෙමම ඒ තේරුමෙන්ම නෙවෙයි මෙතන උජුපටිපන්න කියලා කියන්නේ. එහෙනම් කුමක්ද? උජු කියලා මෙතන කියන්නේ අන්තවාදී නොවි කෙලින්ම නිවනට යන මාර්ගයට. අන්තවාදී කියලා කිව්වම දැන් අන්ත දෙකක් ගැන කතා කරනවානේ අපි. ওই දෙදෙනා අන්ත දෙකක් ගැන. ධම්සක් පැවතුම් සූත්‍රයේ අන්ත දෙකක් තියෙන මොන අන්ත දෙක? කාම සුකල්ලිකානු යෝගය අත්ත කිලමථානු යෝගය. එතකොට කාම සුකල්ලිකානු යෝගය හීනයි ග්‍රාම්‍යයි අනාර්යයි කියලා එහෙම තියෙනවානේ. කොහොම හීන පහත් මාර්ගයක් ඒක. ගැමි කොහොම නොදියුණු අය අනුගමනය කරන මාර්ගයක්. ඒකෙන් නිවනටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම කියලා ඒක පැත්තකට දානවා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංගීතෝ. ඒ මාර්ගය අනුගමනය කිරීමෙන් අර්ථයක් යහපතක් වෙන්නේ නැති හින්දා ඒක අනත්ත සංගීතයි කියලා. ඊළඟට අත්තකලමතාන යෝගය ගැන කියනකොට ওই වචනය කිසි පොඩ්ඩක් වෙනස් කරනවා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියලා කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් හිතේ තියෙන ওই දෙකම සමාන මට්ටමට දාලා. නමුත් කාමසිකල්ලාන යෝගයට වඩා ටිකක් ඉදිරි පියවරක් තබාපු අය තමයි අත්තකලමතාන යෝගේ අනුගම කරන්නේ. ඒක හීන නෑ. ග්‍රාම්‍ය නෑ. පෝතුජ්ජනික නෑ. එහෙනම් මොකක්ද? දුක්ඛෝ අනරයෝ අනත්ත සංගීතෝ. ඒක දුක් සහිතයි. නියම ආර්ය ප්‍රතිපදාව නියම ප්‍රතිපදාව නෙවෙයි. ඒක නිසා ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. එතකොට ශරීරයට අධික ලෙස දුක් දීලා නිවෙනටපත් වෙන්න පුළුවන් සැප ලබන්න පුළුවන් කියන ඒ අන්තයට ගියාම ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. හැබැයි පරමාර්ථය හොඳයිනේ. කම්සප විඳ විඳ ශරීරය පිනව පිනවා කාල බීල ඔහේ විනෝද වෙන එක තමයි ජීවිතේ පරමාර්ථය කියලා ඉන්නවට වැඩිය ඉදිරි ගමනක් ඒකේ තේනවා නමුත් කියලා. අත්කලමතාන යෝගය ඊටම පහත්. අර නිවන් පිළිබඳ නෙවෙයි කය පිනවමින් ශරීරය පිනවමින් ඉන්ද්‍රයන් පිනවමින් විනෝදකාමී ජීවිතයක් ගත කරන්න පෙළඹෙන එකක්. ඒ අරමුණම හොඳ නැහැ. ඒ නිසාක හීනයි ග්‍රාම්‍යයි. හැබැයි නිවන්මගත් එක්ක ගත්තන් පස්සේ මේ දෙකම බැහැර කරනවා. මේ දෙකෙන්ම නිවන් අවබෝධ කරගන්න බෑ. නිවන කියලා කියන්නේ මොකද්ද? රාග දෝෂ මෝහ සම්පූර්ණයෙන්ම නැතිවීම. ඉතිරියක් නැතුව සම්පූර්ණයෙන්ම නැතිවීම. මොනවද? රාග දෝෂ මෝහ. ඒ තමයි ප්‍රධානම බලවේග තුන අපිව නොමගට යවන. සත්‍යය නොමගට යවන ප්‍රධානම බලවේග තුන රාග දෝෂ මෝහ. ඒක සම්පූර්ණයෙන් නැතිකොලොත් නිදහස් වෙනවා. නැවත සසරට බැඳෙන්නේ නැහැ. සසර පැවැත්මක් නැහැ. ඒ එතෙන්ටපත් වෙන්න කාමසිකල්ලාන යෝගය හෝ අත්තකල මතාන යෝගය උපකාර වෙන්නේ නැහැ. උපකාර වෙන්නේ ඒකට කියන වෙන නමක් මජ්ක්‍ධිමා පටිපදා. ඒතේතේ උභෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපතා තථාගතේන අபிසම්බුද්ධා. එහෙමනේ ධම්සක් පවතුන් සූත්‍රයේ තියෙන්නේ. ඒතේතේ උභෝවන්තේ අනුපගම්ම. අර අන්ත දෙකට පැමිණෙන්නේ නැතුව. මොන අන්ත දෙකටද? කාමසකල්පාන යෝගයට සහ අත්තකල මතාන යෝගයට මේ දෙකට පැමිණෙන්නේ නැතුව මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ විසින් මැදුම් පිළිවෙත අවබෝධ කරගත්තා. ඊළඟට අහනවා කතමාච සාභික්කේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. මහණෙනි මොකක්ද මේ පස්වග වික්ෂුන් වහන්සේලා අමතලා? මොකක්ද මේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ මැදුම් පිළිවෙත? ආයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. එන එකක් මේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයමයි. ආර්ය ශ්‍රාංගික මාර්ගය කිව්වත් මජ්ක්‍ධිමා පටිපදා කියලා කිව්වත් ඒ දෙකෙන්ම කියන්නේ ඍජු මාර්ගය. කෙලින්ම නිවනට පමුණුවන මාර්ගය. එහෙම අතක ගා වෙන වෙන පැති වල යන්නේ නැතුව කෙලින්ම නිවනට පමුණුවන මාර්ගය. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. නැත්තම් මජ්ක්‍ධිමා පටිපදා. තාවිදයකට කියනවා පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාද ධර්මයේ තමයි මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ. ටිකක් ගැඹුරු කතාවක් මේ කියන්නේ. මේක වෙනම ගැඹුරින් සාකච්ඡා කළ යුතු එකක්. මජ්ක්‍ධිමා පටිපදා කියලා කිව්වම එක පැත්තකින් ආරෂ්ඨාග මාර්ගය තව පැත්තකින් ගත්තාම පටිච්චසමුප්පාදය. එතකොට පටිච්චසමුපාදයේද කියන්නේ එක පැත්තකින් සියල්ල ඇත කේනාන්තයට යන්නේත් නැහැ සියල්ල නැත කේනාන්තයට යන්නේත් නැහැ ඇත නැත කියන අන්ත දෙකටම මැදිවින් මැදින් ඉදිරිපත් කරපු නිවන් මඟ. සත්‍ය දකින නියම පැත්ත. ඇත්ත පෙන්වන නියම ධර්ම ඒක තමයි පටිසම්පාදේ. අනිත් පැත්තට ගත්තාම කාමසිකල්ලුකාන යෝගේනුත් අත්තකලමතාන යෝගේනුත් බැහැර වුණු ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඉතින් වඩා අපට සාකච්ඡා කරන්න පහසුයි මෙතන මේ උජු මාර්ගය කියලා කිව්වේ ආර්ය ශ්‍රාංගික මාර්ගය. අන්තවාදී පිළිවෙත් වලට යන්නේ නැති එක. ඒ අන්තවාදී පිළිවෙත් වලට නොගිය කෙනෙක් තමයි එතකොට ආර්ය පුජ්‍යලයා. අන්තවාදී පිළිවෙත් වලට ගියොත් නිවන් අවබෝධ කරගන්න බෑ. ඒ මාර්ගේ ගමන් කරලා නිවන් අවබෝධ කරගත්ත ආර්යයන් වහන්සේලා අවබෝධ කරගෙන ඉවර ක්‍රියා කරන ආර්යයන් වහන්සේලා අට දෙනාගෙන් එහෙම නැත්නම් යුගල හතරෙන් කවුරු හෝ මේ ශක්තිය උපදවාගෙන තියනවා නම් උපදාගෙන තියෙන ඇත්තටම උන්වහන්සේලා තමයි උජු පටිපන්න පුජ්‍යලයෝය කියලා කියන්නේ. උජු කියන්නේ එතකොට කෙලින්ම යන ඇදවෙනා නැති මාර්ගය. මේකේ තව තේරුමක් තියෙනවා උජු කියන එකේ අවංක කියන එක. උජු කියන්නේ අවංක. දැන් බලන්නකෝ කරණීය මෙත්ත සූත්‍රයේ ඔය සම්බන්ධ වචන දෙකක් තියෙනවානේ. නිවන් අරමුණු කරගෙන වැඩ කරන කෙනෙක් නම් යන්තං සන්තං පදං අபிසමෙච්ච කියලා තියෙන්නේ. සාන්ත පදය බලාපොරොත්තුෙන් අරමුණු කරගෙන ක්‍රියාත්මක වෙන කෙනෙක් නම් එයා තුල තිබිය යුතු ලක්ෂණ රාශියක් මේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා. ඒකේ නියම නම මෙත්ත සූත්‍රය. අපි හුරු කරගෙන තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ. ඒකේ තියෙනවා සක්කෝ උජූච සූජූච සක්කු කියන දක්ෂකම හැකියාව හැකියාවෙන් යුක්ත වීම ඊළඟට වචන දෙකේ තියෙන උජූ සූජු උජු කියන්නේ ඍජුකම නැත්නම් අවංගකම සූජු කියන්නේ වඩාත් ඍජුකම වඩාත් අවංගකම එහෙම දෙකක් ඇයි මේ දක්වලා තියෙන්නේ අනුන්ට අවංක වීම උජු තමන්ටම අවංක වීම සූජු වඩාත් අවංක වීම දැන් අනිත් අයට අවංකලා තමගේ හිත රවට්ටා ගන්න පුළුවන් කෙනෙකුට. හිතට වංග වෙන්න පුළුවන්. එහෙම නැතුව අනුන් රවට්ටන්නෙත් නැහැ. තමන් බොරුවට තමන්ව රවට්ටාගෙන අනුන්ට පෙන්නාගෙන එහෙම ජීවත් වෙන්නෙත් නැහැ. හිතට එකඟවම ක්‍රියාත්මක වෙන தത്വයටපත් වෙන එක තමයි සූජූ කියන්නේ. එතකොට උජූ සූජූ කියන මේ ලක්ෂණ දෙකම උජුපටිපන්න කියන ගුණයට ඇතුළත්. උජූ කියන්නේ උකට අවංක වීම, සූජූ කියන්නේ වඩාත් අවංක වීම. මේ දෙකම උජුපටිපන්න ගුණය තුල ඇතුළත් වෙනවා. ඒ සුපටිපන්නෝ පාඨයේ තියෙන අන්ත දෙකෙන් බැහැර වෙලා කෙලින්ම නිවනට ගමන් කරන්න මෙහෙවන එහෙ මෙහෙ සැරිසරන්නේ නැතුව සංසාරේ එහාට මෙහාට ඇවිද්දවන්නේ නැතුව කෙලින්ම නිවනට පමුණුවන මේ මාර්ගයට පිවිසිච්ච මේ මාර්ගේ ගමන් කරන තැනත් ආයතකට උජුපටිපන්න පුජ්‍යලයා අනිත් පැත්තෙන් ඊටාම අවංක ජීවිතයක් ගත කරන තැනැත්තා ඒ මාර්ගයට පිළිපන් පුජ්‍යලයා උජුපටිපන්නයි. දැන් මේක පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මේම භික්ෂුන් වහන්සේට ධර්ම දේශනා කරන වේලාවක. තස්මාතේ භික්ඛවේ එවං සික්ඛිතබ්බං මේට මුලින් තව පාඩයක් තියෙන ඒකයි මේ තස්මාතේ කියලා පටන් ගන්නෙ. මහණෙනි ඒ නිසා භික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම හික්මෙන්න ඕන. කොහොමද? කාය වංකං පජහිස්සාම කාය දෝසං කාය කසාවං කාය වංකං පජහිස්සම් වංක කියන්නේ මොකද ඇදවිච්ච ඇදවිච්ච දැන් වංක කිරිය කියලා එම විසක් කාලේ සමහර තැන් වල හදන්නේ ඒක රවුමක් නේ තියෙන්නේ මුලා වෙනවා සමහරු ගිහිල්ලා එහෙම යනවා හරියට පාර හොයාගෙන යන්න බෑ ඉතින් එහෙම මේ වක්‍ර වෙලා තියෙන වංගු හැදිලා තියෙන එක තමයි වංක එතකොට කාය වංකම් පජහිස්සාම අපි කරන වැඩවලත් එහෙම වකුටු වීම තියෙනවා. හරි කෙලින් වැඩ කරන්නේ ඒවා නිකන් වහගෙන තියෙන්නේ. රටට එකක් පෙන්නාගෙන එක විදිහක ජීවිතයක් ගත කරනවා. ඒ ඒ ඒ කතා කර ඒ ඒ ක්‍රියා කරන විදිය එක පැත්තකින් බැලම ඒක වංකකමක්. අවංකකමක් නෙවෙයි. ඒ වංකකම දුරු කරනවායි කියලා හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. කාය වංකං පජහිස්සාම. ඒකටම තව පర్యాయ වචනයක් දෙනවා කාය දෝසං පජහිස්සාම. කායික දොස් දුරු කරනවා. අත්තරින පජහිස්සාම. තවත් වචනයක් දෙනවා කාය කසාවං පජහිස්සාම. කසාව කියලා කියන්නේ මොකද? කිලුට කසාව කියලා කියන්නේ කිලුට ඒක කායික වශයෙන් කරන ක්‍රියාවල තියෙන දොස් සහිත ගතිය කිලුට සහිත ගතිය මම දුරු කරගන්නවායි කියලා භික්ෂුන් වහන්සේලා තම තමන් එක එකන වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම ක්‍රියාත්මක වෙනවා නම් ඒක උජුපටිපන්න ගුණේ යුක්ත වීමක්. මම ආයෙ කියන්නම්. දැන් අපි වැඩ කරන්න ගියාම අපට ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක කරන දොරටු තුනක් තියෙනවානේ. දොරටු තුනයි කියලා කියනවා මොනවද දොරටු තුන? කායික දොරටුව, වාචසික දොරටුව, මානසික දොරටුව. කය, වචනය, හිත. කයින් කරන වැඩ තියෙනවා. වචනෙන් කරන වචනෙන් කියන දේවල් තියෙනවා, හිතින් හිතන දේවල් තියෙනවා. ඒ තුනම ක්‍රියා. කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා. දැන් අතපය සම්බන්ධ කරගන්නේ නැතුව හිතින් විතරක් කර්ම කරන්න බෑද? හිතින් විතරක්. අත සම්බන්ධ කරගන්නේ නැහැ. පය සම්බන්ධ කරගන්න වෙන ඉන්ද්‍රියක් සම්බන්ධ කරගෙන හිතෙන් විතරක් කර්ම කරන්න බෑද? පුළුවන්නේ. ඒ කොහොමද? තව කෙනෙකුට උපතක් වේවා කියලා හිතෙන් ප්‍රාර්ථනා කරගෙන ඉන්න බෑද? එයාට විනාශයක් වේවා, භංග වේවා කිය කිය එහෙම ඉන්න පුළුවන්නේ. කටින් කියන්නෙත් නැහැ. මුකුත් කරන්නෙත් නැහැ. හැම මොහොතකම හිතේ තියෙන එයාට නම් හොදක් වෙන්න එපා. හොදක් වෙන්න එපා. නරකක් වේවා නපුරක් වේවා. මේක නරක කර්මයක් නෙවෙයිද? ඒක නරක කර්මයක්. ඒක ඒතකොට වචනෙන් නෙවෙයි කලේ. කයින් නෙවෙයි කලේ. හිතින් කලේ. දැන් සතෙක් මරන්න පුළුවන් ද හිතෙන් විතරක්? මේ සතා මරන්න ඕන කියලා හිතනවා. මැරුණද සතා? මේ සතා මරන්න ඕන කියලා වචනෙන් කියනවා. මම මරනවා කියලා. මැරුණද? ඒකට කය සම්බන්ධ කරගන්නම ඕන. එක්ක ආයුධයක් අරගෙන එහෙම නැත්නම් අතින් පයින් ගහලා වෙන කෙනෙක් ලව ගස්සවලා හරි කරවන්න ඕන. එතකොට ඒකට කය සම්බන්ධ වෙනවා. ඒ කය සම්බන්ධ වෙන ක්‍රියාවලට කියනවා කායික ක්‍රියා. කය සම්බන්ධ වෙන්නේ නැහැ. හිතට ආපු ක්‍රියාව කරන්න හිතෙච්ච දේ කියනවා. දැන් බොරුවක් කියන්න කය සම්බන්ධ නොකර පුළුවන් නේ. කටින් කියන්න ඕන වචනේ. දැන් නම් වචනේ කියලා ලියන්නත් පුළුවන් නේ බොරු. රූපවාහිනිය බොරු කියන්න බෑද? පත්තරේ බොරු ලියන්න බෑද? ඒ වචන තියෙනවා එතන. එතකොට දැන් රූප මට්ටමින් කියන්න පුළුවන්. එහෙම තියෙනවා. කොහොම හරි ඒ වචනේ සම්බන්ධ කරගෙන කට සම්බන්ධ කරගෙන කරන වැඩ. ප්‍රධාන වශයෙන් අපේ තියෙනවා බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, වැඩකට නැති තේරුමක් නැති හිස් වචන කතා කරන එක. දැන් ඒවා වචනය සම්බන්ධ කරගෙනමයි කරන්නේ. හිතාපු තරමට වෙන්නේ නැහැ ඒක. බොරුවක් කියන්න ඕන කියලා හිතාපු තරමට බොරුවක් කිව්වේ නැහැ. කේලමක් කියන්න ඕන කියලා හිතාපු තරමට කේලම කිව්වේ නැහැ. එන දෙක වාචසික ක්‍රියාවක් වෙන්නේ නැහැ. වාචසික ක්‍රියාවක් වෙන්න නම් වචනය සම්බන්ධ කරගෙනම කරන්න මුලින් කිව්වා වගේ එතකොට වචනය සම්බන්ධ වෙන්නෙත් නැහැ. කය සම්බන්ධ වෙන්නෙත් නැහැ. හැබැයි හිතෙන් හිත හිතා ඉන්නවා. එයාට නරකක් වේවා නපුරක් වේවා විනාශ වේවා කිය ඒක එතකොට මානසික ක්‍රියාවක්. ඊළඟට තව කෙනෙක්ගේ සම්පත් දැකලා ඒ සම්පත්තික මටම වේවා මටම වේවා එයාට නැති වේවා මටම වේවා මටම වේවා එහෙම ප්‍රාර්ථනා කරගෙන ඉන්න බෑද? කටින් කියන්නේ පුදුරාගන්න යමක් කරන්නෙත් නැහැ. හැබැයි ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. ඒ ටිකත් මට ලැබේවා මට ලැබේවා මට ලැබේවා මේක මානසික ක්‍රියාවක්. ඊළඟට ඔය පරලොවක් කියලා ඔය කිව්වට ඔය ඇති පරලොවක් නෑ. හිතනවා කියන්නේ හැබැයි. පරලොවක් කියලා එකක් නෑ, නැවත උපතක් නෑ, කර්මයක් නෑ, ඕවා බොරු කතන්දර. මෙහෙම හිතේ තියෙනවා මේ මොකද්ද මේක? මිත්‍යා දෘෂ්ටිය. වැරදි දැකීම. කාටවත් කියන්නෙත් නෑ. ලියන්නෙත් නෑ Taman ඒ ගැන. හැබැයි හිතේ තියෙන ඕවා බොරු වැඩ. ඇතම් විට මියගේ කෙනෙකුට පින් දෙන්න සිරිතට කරනවා හිතේ නෑ පිළිගැනීමක් ඕක බොරු කියලා හිතේනේ. දැන් මේ මානසින් කරන ක්‍රියාවක් මේක. මේක තේරුමක් නැහැ කියලා මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගෙන. ඒක මානසික ක්‍රියාවක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වික්ෂුන් වහන්සේට උත්සාහවත් වෙන්න ඔබ වහන්සේලා මේ කාය වංක, වචී වංක, මනෝ වංක කියන මේ தত্ত্বයන් මේ ලක්ෂණයන් දුරු කර ගැනීම. තස්මාති භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං. ඒ නිසා මහණෙනි ඔබ මෙසේ හික්මිය යුතු ඒවං සික්ඛිතබ්බං කෙසේද කාය වංකම් පදහිස්සාම කායික වක් බව අවංක නොවන බව වංචනික ගතිය දුරු කරනවා වාචික වක් බව නැමිච්ච ගතිය කිලුටු ගතිය දුරු කරනවා මානසික වක් බව කිලුටු ගතිය වංචනික ගතිය දුරු කරනවා දැන් මෙහෙම ඒ කායික වාචික මානසික වක් බව නැත්නම් ඍජු නැතිකම අවංක නැතිකම දුරු කිරීමට යම්කිසි කෙනෙක් ක්‍රියා කරනවා නම් වික්ෂුණමක් වේවා වික්ෂුණීන් වහන්සේ නමක් වේවා උපාසක කෙනෙක් වේවා උපාසිකා කෙනෙක් වේවා ඒ තනත්තා ළඟ තියෙන්නේ උජ්ජූපටිපන්න ගුණය. එතකොට මේක වික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි ගිහි පැවිදි සියලු දෙනාටම වමනා කරන දෙයක්. අවංකකම දැන් අපට ඕන නම් පුළුවන් නේද දෙබිඩි ජීවිතයක් ගත කරන්න. සමාජයට එකම වුණක් පෙන්නගෙන වෙන විදිහේ ජීවිතයක් ගත කරන්න බැයිද? අර කියන්නේ බොරුවට තපස් රකින්නවා කියලා. සමාජි බැලූ බැල්මට ඊටාම හොඳ ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරනවා වගේ පේන්නේ. නමුත් ඇතුළත තියෙන ඊට හාත්පසින්ම වෙනස් ජීවිතයක් ගිහි වෙන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන්. අර බලලා තපස් රකින්නවා වගේ කියලා කියන්නේ ඔයාලට ඕන කරන්නේ තපස් රකින්න නෙවෙයි ඕම නිශ්ශබ්දව ඉඳලා සතා අල්ලගන්න. හොඳටම කොන්ද පාත් කරගෙන වල්ජවත් හොලවන්නේ නැතුව ඕම තැම්පත් වෙ ඉන්න. එයාට ඕන කරන්නේ මේ මායම දාලාවිල්ලා සතා අල්ලගන්න. ඒ වගේ පිරිස වැඩි කර ගැනීම සඳහා බෝරෝ සීල් පෙන්නගෙන එහෙම ඉන්න පුළුවන්. ඒක වංකකම. අවංකකමක් නෙවෙයි. උජ්ජලයන් අඳුනා ගන්න එක හරිය අමාරුයිනේ. හරි අමාරුයි. ඉහි වුණත් පැවිදි වුණා ඕනතරම් වංචනික ගති තියෙන්න පුළුවන්. දැන් අර කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කර කර ඉන්න වෙලාවක වෙන පැවිදි පිරිසක් විශාල පිරිසක් යනවා පාරේ. කතාව නවත්තා කියලා කොසල් රජු වඳිනවා අර පිරිසට. නැදලා ඇවිල්ලා කියනවා ස්වාමීනි අර ගිය පිරිස එක්ක රාතන් වහන්සේලා එහෙම නැත්නම් රහත් වීමට පෙරම් පුරණ ප්‍රතිපත්ති පුරණයි කියලා. බුදුහාඳුරෝ ආදරණ මහරජ ඔබ වගේ ගිහියෙකුට පුළුවන් ද කාමභෝගී ජීවිතයක් ගතන ගිහියෙකුට රහතන් වහන්සේලා හඳුනා ගන්න පුළුවන්ද? ඕවගේ කෙනෙක්. කෙනෙක් හඳුනා ගන්න නම් දීර්ඝ කාලයක් ප්‍රඥාවෙන් යුක්ත ඇසුරු කරන්න ඕන. දිග බණක් ඇතන දේශනා කළේ. අන්තිමන රජුරෝ කියන ඇත්ත ස්වාමීන් ඔබ වහන්සේ කියපු එක. ඒගොල්ලෝ රහතන් වහන්සේලා නෙවෙයි මගේ චරපුරුෂයෝ. රටේ හැමතැනම ඇවිදලා තොරතුරු සොයාගෙන ඉන්න මම යවපු පිරිසක් ඔය පැවිද්දෝ වගේ මම යවලා ඉන්නේ. හරි ලේසියෙන් එහෙම කරන්න. මානවස් ගන්නලා යවන්නේ. ඉතින් පුජ්‍යලයන්ගේ බාහිර පැත්තෙන් අඳුනන්න බෑ. ඇතුළත ගුණධර්ම අඳුනා ගැනීමෙන් තමයි පුජ්‍යලේ කඳුරාගන්න පුළුවන් ලේසි නෑ දීර්ඝ කාලයක් ප්‍රඥාවන්තව ඇසුරු කිරීමෙන් ඒක කරන්න ඕන. ඉතින් මේ ලක්ෂණ සූජූ කියන ගතියේ තේනවා නම් කෙනෙක් Tamanටත් අවංග වෙනවා. අනුන්ට පෙන්නනවා විතරක් නෙවෙයි තමන් අනුන්ට අවංක වෙනවා වගේම තමන්ගේ හිතටත් අවංක වෙනවා. ඒ ලක්ෂණය ඒ ගතිය තමයි උජුපටිපන්න ගුණය කියලා කියන්නේ. දැන් කෙටියෙන් ගත්තාම එතකොට ඍජුපටිපන්න ගුණය කියන්නේ අවංකව, Tamanටත් අවංකව. බොරු දේවල් පෙන්වන්න නැතු, බොරු සිල් පෙන්වන්න නැතු, බොරු චරිතයක් පෙන්වන්න නැතුව නියම නිවන් මාර්ගට පිළිපන්න කෙනෙක් විදියට හිතට එකඟව වැඩ කරන, හිතට එකඟව කතා කරන, හිතට එකඟව අනිත් අයටත් ඒ දේ කියා දෙන පුජ්‍යලයා තමයි උජුපටිපන්න පුජ්‍යලයයි කියලා කියන්නේ. දැන් මේක ජීවිතයකට උමනා කරන්නේ නැද්ද? අපි මේ නිවන් ප්‍රාර්ථනා කරන්නේ කාටවත් පෙන්වන්නද? දැන් නිවන් සප ලැබේවා කියනකොට හයි හයියෙන් සාදුකාර දෙනවනේ. ඒ තරම් ඒකට සතුටුයි. හැබැයි ප්‍රාර්ථනා කළ තරමට ලැබෙන දෙයක් නෙවෙයි. ඒ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට නම් ඊට අදාළ මාර්ගේ ගමන් කරන්න එපාය. මම දැන් ඉස්සෙල්ලාම කිව්වා නිවන කියලා කියන්නේ රාග, දෝෂ, මෝහ සම්පූර්ණයෙන්ම තමන්ගේ අභ්‍යන්තරයෙන් අයින් වීම. මේක බලෙන් කරන්න පුළුවන්ද? කෙනෙකුට අරන් දාන්න පුළුවන්ද මගේ තුළ තියෙන රාගය? තව කෙනෙකුගේ රාගය මට අරන් දාන්න පුළුවන්ද? නැහැ. ද්වේෂය අරන් දාන්න බෑ. ඒක මමම අයින් කරගන්න ඕන. නිකන් අයින් වෙන්නේ නැහැ. අයින් වෙන්න නම් ඒ රාග දෝෂ මොහොම නැති වෙන මාර්ගේ ගමන් කරන්න ඕන. ඒ ගමන් කරන්නේ මට ඕන හින්දා නිවන. කාටවත් ඕන හින්දා නෙවෙයි. මට ඕන නම් ඒ ප්‍රතිපත්තිය මම අවංකව රකින්න ඕන. කාටවත් වෙනෙන දෙයක් නෙවෙයි. මම අවංකව රකින්නවා නම් තව කෙනෙක් රවට්ටන්න කරන දෙයක් නෙවෙයි කියන පිළිගැනීම ඇතුව රාගය අඩු වෙන, ద్వේෂය අඩු වෙන, මෝහය අඩු වෙන මාර්ගෙම ගමන් කරන්න ඕන. එතකොට කාමස්කල්ලිකාන යෝගයේදීලා හැමෝම කරන වැඩවල කම්සප විදිමින් ගත කරලා මේක කරන්න බෑ. එහෙම නැත්නම් ශරීරයට අනවශ්‍ය ලෙස දුක් දීලා පීඩාවටපත් කරලා එහෙම කරන්න පුළුවන්කමකුත් නැහැ. මේ අන්ත දෙකටම යන්නේ නැතුව අවංකවම සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම පුරමින් ගියොත් තමයි මේ නිවන් නිර්වාණ සම්පත්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා පිළිපැදීම තමයි උජුපටිපන්න ගුණය කියලා කියන්නේ. ඉතින් අර දැන් සාමාන්‍යයෙන් සමාජයේ නැගීමක් තියෙනවා කෙලින් කතා කරන එක උජුපටිපන්න ගුණය කියලා. ඒක එක්තරා ඈතකින් ගන්න පුළුවන් ඒකත් අවශ්‍යයි. ඒ තේරුමම නෙවෙයි එතකොට අවංකව ප්‍රතිපත්ති පිරීම ප්‍රතිපත්තියේ පිහිටලා ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ගැන අවංක පිළිගැනීමක් ඇතුව කටයුතු කිරීම තමයි උජුපටිපන්න ගුණය ඒක ගිහි පැවිදි අපි හැමදෙනාටම ඕමනා කරන දෙයක්. ඉතින් ඒ ගුණය ගැන අහලා ඒක විතරක් හිතේ තියාගන්නේ නැතුව ඒ ගුණය අපේ ජීවිත තුළටත් ඇතුළු කර ගැනීමට ක්‍රියාත්මක වෙනවා නම් ඒ තමයි මේ බණ ඇසීමෙන් ලබා ගන්න ඉහළම ප්‍රයෝජනෙ වෙන්නේ දැන් නිවේදක මහත්මයා මතක් කළ විදිහට මට ධර්ම දේශනාවට ලැබී තිබෙන කාලය අවසන් වෙනවා. ඒ දායක පිරිසගේ නම් කියුවට පස්සේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් දායක පිරිසගේ උසස් ප්‍රාර්ථනා රාශියක් තිබුණා ඒක හිටි කරලා ගත්තාම මියගේ ලොකු කුඩා ගිහි පැවිදි රාශියකට පින් අනුමෝදන් කිරීම ඒකක්. ජීවත්ව ඉන්නේ ගිහි පැවිදි ලොකු කුඩා විශාල පිරිසකට සෙත් පැතීම ඒ අතර තිබුණා මේ ගෞතම බුද්ධ ශාසනයේම නිර්වාණය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවක්. හැබැයි ඉතින් මේක කියලා දෙන්න එපා. අපි ප්‍රාර්ථනා කළ තරමට තව කෙනෙකුට නිවන් සප ලැබෙන්නේ නැහැ. ඒක ඒ අය විසින්ම කරගත යුතු දෙයක්. අනිත් කාරණය හොඳ ප්‍රාර්ථනා තියෙනවා. දැන් ඔය කුඩා දරුවන්ට සෙත්පතන එක කරන ගමන්ම ඒ කුඩා දරුවාට බණ ටික අහන්න සලස්වනවා නම් ඊට වැඩිය හොඳයි. වයසක උදවියට සෙත්පතන ගමම්ම බණ ටික අහන්න සලස්වනවා නම් නිකම් පිටින් සෙත්පතනවට වඩා මුගක් හොඳයි. මේක දැනගෙනම අපි කරන්න ඕන. තෙත තමයි බණ අහන්න සලස්වන එක. එතකොට අර පිරිතෙන් වගේ බණෙන් ආශිර්වාද ලැබෙන්නේ නිකම් බණ කිව්වට. බණ අහලා කාය වචන හිත සංවර කරගෙන වංක බබින් නැතිලා මේ ගුණයෙන් කියාපු විදිහට අවංග පුජ්‍යලම් බවට පත් වෙන්න මඟ පෙන්වන එක තමයි කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාටත් හිත පැතුවා ඒක බොහොම වටිනවා. මේකේ රණවිරුවන් සිහිපත් කරන එකත් හරි වටිනවා. සමහරුන්ට මේ අමතක වෙලත් යනවානේ. ඒ කාලේට මතක් කළාට දැන් මතක් කරන හරි අඩුයි. ඒ නිසා මේ සියල්ල කැටි කරලා ගත්තාම මියගිය පිරිසට පින් අනුමෝදන් කරන්න ජීවත් වෙන පිරිස සෙත්පතන්න තමයි මේ සියලු දෙනා දායකත්වය බාර අරන් තියෙන්නේ පළමු කොට අපි සිරිත් පරිදි මිහිල බාගත් පුණ්‍ය ශක්තිය සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් වෙලා දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණයත් මේ පිරිසට ලැබේවා දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වායි සාධු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ඒ වගේම අපවත් විවදාල ස්වාමින් වහන්සේලාට මියගිය ඥාති මිත්‍රාදීන්ට රණවිරුවන්ට මේ පින් ලැබිලා සුවපත් වෙත්වා කෙලවර අමා මහ නිවන් සුවයෙන් සැනසෙත්වායි සාධු කියලා පින් අනුමෝදන් කරමු බලාපොරොත්තු වුණු පරිදි ස්වාමින් වහන්සේ ජීවත් වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට ඒ වගේම තමන්ගේ වැඩිහිටියන්ට හැමදෙනාටම මේ පුණ්‍ය ශක්තිය මෙලොව සැපත සඳහා හේතු වේවා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලය ඇතුළු හැමදෙනාටමත් මෙලොව සැපත සඳහා හේතු වේවා දායකත්ව ගත්ත හැමදෙනාගේමත් මෙලොව සැපත පරලොව සැපත සහ කෙලවර අමා මහ නිවන් සුවයෙන් සැනසීම සඳහාත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වන්නට සම්මා දිට්ඨිකා දේවා ඥාතිපේතා ච දුක්ඛිතා අනුමෝදිत्वा ඉමං පුඤ්ඤං පක්ඛි පුලං සුඛං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ තෙරුවන් සරණයි සාදු සාදු සාදු විශේෂ සතිය නිමිත්තෙන් පැවැත්වූ ධර්ම දේශනා මාලාවේ උජුපටිපන්න ගුණය පිළිබඳව අපට කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය දැන ලැබේවා. උන්වහන්සේට තුන්වන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවන ලැබේවා. ඒ වගේම උන්වහන්සේ පතන බෝධියකින් උන්වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අමරපුර චූලගන්ටි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන් වහන්සේ. සම්මත සම්මා සම්බුදු සරණයි. දැනලා රාත්‍රී 8:51යි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. රාත්‍රී 9ට ප්‍රචාරයට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තලයි මේ. රටක් ජනතාවත් වෙනුවෙන් සෑම සුභවාදීපී වරක් ගැනීමට රජය කිසිසේත් පසුබට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා මහා සංඝරත්නයේ අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍යයක් ලෙස ඉටු කළ යුතු සෑම වගකීමක්ම ඉටු කරන බවට එතුමාගෙන් ප්‍රතිඥා